භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුඤ්ඤච්ච පරං පන්තේ කීනාවස්ස බික්ඛුනෝ චත්තාරෝ සම්මප්පදානා භාවිතා හොಂತಿ සුභාවිතා ඉදම් විභන්ති කීනාසවස්ස බික්ඛුනෝ බලං හෝති යං බලං ආගම්ම කීනාසවස්ස බික්ඛුනෝ ආතවානං ඛයානං පටිජානාති හීනාමි ආතවාති අවුරුන්නේ සුරාසුරාංගරත්න තියෙන පාඩයක් සංගීත පතාවේ ඉදිරිපත් කරගත්ත පාඩයක් වැඩි විස්තර විභාගයක් සඳහා මේ වාතාවරණයත් ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් ඒ ජීවිතාවේදී සාකච්ඡා වෙච්ච කරුණු තව ඉස්සරහට විස්තර විභාගයක් තමයි අද මේ ඡායක කාලය තුළ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බණ භාවනාවෙන් යෙදී ගත කරන ඒක පෙළඹිලා ගත කරන පිරිසක් නිසා ඒ පිරිසගේ භාවනා විස්තරයට අවුකම් දෙනකොට හිතට පහළ වෙන අදහස හැටියටත් මේ ධර්ම කොටස ටික ඉතාමත් වැදගත් වෙයි කියලා මම මුලින්ම මතක් ඒ නිසා තමන්ගේ දැනට භාවනාවේ අවසිනේ අධ්‍යක්ෂින් සම්භාරයත් මෙතුආකල් ධර්ම දේශනාවලට සාකච්ඡාවලට සම්බන්ධ වෙලා පොත්පත් කියවලා ගුරුවරු මේකට ගත්ත කොටසුත් එළඹ තියෙනවා නම් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ කොටස් ඉදිරියට යන්න තව දුරු කර ගන්නට මේ ධර්ම අද කොටසත් එකතු වේවා කියලා එකතු වේ එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විතරකාගේ අවධානය නිසි අවධානය මේ දෙකට යොමු වෙනවා. අපි මේ මාත්‍රිකා කරන්ට ඉච්ච පාඨය ඒ ධර්ම දේශනාවට ඍජු සම්බන්ධතාවයක් නෙවෙයි වක්‍ර සම්බන්ධතාවයක් කලසන්නේ. ඒ මොකද මේ පාඨයේදී මේ සාකච්ඡාවේදී මේ සූත්‍රයේදී ඒ දෙබස සිදු වෙන්නේ සරුවචන් වහන්සේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අතර සරුවචන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් අසාවධාරණව සාරිපුත්‍රය මේ කීනාස්තෝ ඌ නැත්තං ගහත් වූ සුමන් වහන්සේට ඇත්තා වූ බල කීයක් කියනවා. නැත්නම් බල මොනවද කියන එකයි මූලික ප්‍රශ්නේ. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ සාරුවත්යන් වහන්සේ මෙහෙම බල 10ක් මට නම් වැටහෙනවා. මේ බල 10න් පස්වෙනි බලය තමයි මේ අපි අද ඉදිරිපත් කරගත්තේ. කීනාසවස්ස දෙක්නෝ චත්තාරෝ සම්මප්පදාන භාවිතා හෝති සුභාවිතා. ස්වාමීන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රදන් වීර්යය මේ සෑම රහතන් වහන්සේටම මනාකොට භාවනා වෙලා තිනවා සුභාවිතයි සුන්දර විදිහට භාවනා භාවිතා සුභාවිතා ඒක පිළිබඳව කිසිම ඉතුරුවක් නැහැ ਸਰව සම්පූර්ණයි සන්තුෂ්ටයි ආදී මේ නිසා ඉදම්පි වන්දේ තීනාසස්තු විකුණෝ බලං හෝති මේකත් ස්වාමීන් වහන්සේ තීනාසයන් වහන්සේට බලයක් යම් බලං ආගම්ම ඊනාවාස බෙක්කුණෝ ආසවාන khයන් පටිජානාති තීනාමි ආසවාති මේ බලයට පත්වෙච්ච නිසා මේ බලය ඉස්පර්ශ කරන නිසා ඒ සීනාසෝ ස්වාමීන් වහන්සේ දැනගන්නවා මම දැන් සීනාසවයි. ඒ නිසා බණහන ඇත්ත හිතන්න පුළුවන් අපි තාම සම්මා සම්බුද්ධ වෙලත් නැහැ අපි තාම දක්ෂින දකුණත් සව් වෙන මේ රායපුත් ස්වාමීන් වහන්සේගේ තත්ත්වයටපත් වෙලා නැහැ ඒ නිසා මේක අපිට සම්බන්ධ නැහැ කියලා හිතන්ට සාක්ෂි කරගන්න පුළුවන්. ඒ මොකද මේක යම් කිසි தත්යකට යම් කිසි නේ ඉතාම උත්තරම தත්යකට පත්වෙච්ච නැත්නම් උතුම්ම தත්යකට පත්වෙච්ච මහා නාගයන් දෙදෙනෙක් අතර ඇති වෙන සාකච්ඡාවක්. නමුත් අපි අතර බලනකොට කැටකිරිල්ලියකට තරම්වත් අයිය නැති පණ නැති જાතියක් කියලා තවත් හිත දුර කර ගන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ ධර්ම කොටාසල සම්මප්පදාන කිව්වහම ඉතරහතන් වහන්සේට අරුවචන් වහන්සේට යෝගාවචරයට එකම চৈতසිකේම වීර්ය চৈতසිකේ තමයි වීර්ය চৈতසිකේ පිළිබඳව තමන්ගේ උත්මේ ඥානය චින්තාමේ ඥානය භාවනාමේ ඥානය අඩුපාඩුකම් නිසා තමයි එක්කෙනෙකුට සර්වා සම්මා සම්බුද්ධ කියනවා එක්කෙනෙකුට මහා ශ්‍රාවක කියනවා එක්කෙනෙකුට අග්‍රස්රාවක කියනවා තව කෙනෙකුට රහතන් වහන්සේ කියනවා තව කෙනෙකුට ආර්යයන් වහන්සේ කියනවා තව කෙනෙකුට පුතඥය කියනවා ආදී වශයෙන් මේ එක එක චෛත්‍යක ධර්මයේ පිළිබඳව තම තමන්ගේ අත්දැකීම් මූල දැනීම සම්භාරයේ අනුව නම් නම් වරන් වෙනස් වෙනවා අපිත් නමුත් මතක තියාගන්න ඕනේ තාම සම්මා සම්බුද්ධ නොවුනට තාම මේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් නොවුනට ඒත්මෙන් වහන්සේලාගේ පාරේ ගමන් කරන පිරිසක්. ඒ පාරේ ගමන් කරන පිරිස ඒ උත්තරමන් වහන්සේලාගේ ගුණ සලකන්නේ නැතුව කවදාකවත් ඉදිරියට යෑමක් නැහැ. උන්වහන්සේලා තමයි අපි දහජයක් වශයෙන්, කොඩියක් වශයෙන්, සලකුණක් වශයෙන්, පණිවිඩයක් වශයෙන් ඉතින් කියාගෙන යන්නේ. නිසා උන්වහන්සේලා යම් කිසි බලයකටපත් වෙලා යම් කිසි ගුණයකටපත් වෙලා ඒ ගැන ආඩම්බරයෙන් කතා කරනවා නම් අපි ඒක පිළිබඳව සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙලා ඒ ಗುಣ සම්භාරය තම ආධ්‍යාත්මේ සංජාත පෝෂණය කිරීම සඳහා පෙළගැහිච්ච පිළිකක් තමයි යෝගාවචරය. ඒ නිසා අපි ඒක ඈතින් ඈතට දුරු කරන්න නරකයි ළඟින් ළඟට ගන්න ඕනේ. ඒ නිසා අපි අද මේ වීර්ය චෛසිකය එහෙම නැත්නම් වීර්ය පිළිබඳව මේ රහතන් වහන්සේලා බලන ආකාරයට අපිට කවදා යන්න පුළුවන් වෙයිද අපි කොහොමනම් ලං වෙයිද ඒ සඳහා අපි දැනගත යුතු සලකුණු මාර්ග සලකුණු මොනවද කියන එකයි මේ ධර්ම සාකච්ඡාවට සාකච්ඡා සම්බන්ධ කරගන්නවා. මේ වීර්යයිසිකේ කියුවාම ඒ සම්ප්‍රදාන පිළිබඳව සාමාන්‍ය සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ අපි ගිය පාරත් මතක් කරගත්තා උප්පාන්නානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති විරියං ආරම්භති වායමති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා පළවෙනිම සඳහන් වෙන්නේ යම් තාක් අකුසල කර්ම කොටාශයක් Taman තුල දඬ දැනගෙන හඳුනාගෙන තියෙනවා නම් ජයන්තම සංතාණේ ඉපදිලා තියෙනවා නම් අන්නේ අකුසල ධර්ම ප්‍රහාණය කිරීම පිණිස දැඩි කුසල ඡන්දයක් පහළ කරගන්න. හිත දැඩි කරගන්න. ඊගාවට වෑයම් කරනවා. දැඩි සේවායම් කරනවා ප්‍රධාන වීර්ය යොදා. උපන්නාව අකුසල ධර්ම දුරු කිරීම. ඒ තමයි පළවෙනිම කාරණා. දෙවෙනි කාල නැත්නම් දෙවෙනි හතරෙන් පංගුව තමයි අනුත්මන්නානං අකුසලානං ධම්මානං අනුත්පාදාය චිත්තං චන්දං ජනේති විරියං ආරභති වායමති විරියං ආරභති චිත්තං පග්ගණාති පදා තාම උපදිලා නැත්තා වූ යම්තාක් අකුසල කර්ම කොටාසක් කියනවා නමුත් ඉස්සරහට උපදින්න ඉඩ තියනනම් ආනෙව ඇති නොවන ආකාරයට කුසල ඡන්දයක් පාල කරන මං නම් ඊට පස්සේ මේ කබලෙන් ආයෙ ලිපට වැටෙන්න යන්නේ නැහැ මේ පිරිසුදු තැන ඉඳලා ආයතර නරාවලට වැටෙන්නේ නැහැ ගවරවලට වැටෙන්නේ නැහැ කියලා උපදින්න තියෙන අකුසල කර්ම නොඋපදීවීම පිණිස අර විදිහට උත්සාහ කරනවා දැඩි වීර්ය කරනවා චිත ප්‍රධාන වීර්ය ඇති කරගන්න. ඊගාවට සඳහන් වෙන්නේ උපන්නා වූ දුවපන්නා වූ කුසල ධර්ම තියෙනවා නම් තව කොහොමද ඒක අපි ඉස්සරහාට පවත්වා ගන්න, දිනු කරගන්න, දිනු පවුණු කරගන්න. ඒ සඳහාත් අර කියන සාහට කුසල ඡන්දය පහල කරගෙන ඊට ආරම්භ කළා ආරම්භ ධාතු ඊගාට චිත්තම් පක් ගන්නාති විරියං ආරභති වායමති වායම් කරන පක් ගන්න පදහති පදන් වීර්ය ඇති කරගන්න ආ මේ විදිහට නූපන් කුසල් තව තවත් මේ උපන් කුසල් තව තවත් දියුණු පවණු කරගන්නට ඉතින් ඒකනම් තමයි මේ යෝගාචර ජීවිතය වල හුඟක්ම සම්බන්ධ පුරුක. තියෙන තැනින් පහත වැටෙන්නේ නැති වෙන්න දැඩි වීර්යයක් ඇති කරගෙන සීලාදී ධර්ම වලින් ආරක්ෂාව සලසාගෙන මේ වාගේ ස්ථානයකට ඇවිල්ලා ඒ වාගේම වැඩ කරන ඒ වාගේම උනන්දු වෙන ඊගාවට ඉදිරිය බලන පිරිසක් එක්ක පෑහිලා මේ කටයුතු කරන්නේ තව දැනට පවතිනා වූ කුසල ධර්ම තව තවත් දියුණු පවුණු කරගන්නයි මේකට හොඳට ගැළපෙනවා මේ භාවිත කියන වචන. භාවනා කරනවා කියලා කියන්නේ වඩනවා කියන මේ වඩන්නේ අපි වෙන දේවල් නෙවෙයි. ලාභ සත්කාර නෙවෙයි. කීර්ති ප්‍රසංසා නෙවෙයි. මේ භාවනා වඩන්නේ කුසල ධර්ම වඩන්නයි. අවධාන වශයෙන් සඳහන් කරන්නේ යම් තාක් ඒ නූපන් අකුසල ධර්ම තියෙනවනම් ඒවා තව තවත් දියුණු කරගෙන ඒක සම්පූර්ණ කරගන්න ගන්න උත්සාහය. ඒකත් ඉවරයි අත්තරම රහතන් වහන්සේගේ. නමුත් රහතන් වහන්සේ නිතරම ඒ මේ ආධුනිකෙක් බලන්න වාගේ නූපන්නා වූ කුසල් නූපදින්ට උපන්නා වූ නූපන්නා වූ අකුසල් නූපදින්ට කුසන්නා වූ උපන්නා වූ අකුසල් නැති කරන්ට නූපන්නා වූ කුසල් පහල කරගන්නට උපන්නා වූ කුසල් වැඩි දියුණු කරගන්නට උත්සාහ කරන උන්වහන්සේගේ වෙනස අපි එදා දැක්කේ Taman තුල විතරක් නෙමෙයි Taman ආශ්‍රය කරන ඇත්තන් තුලත් අන්න අර අකුසල් දුරු කිරීමත් කුසල් ඇති කිරීමත් උන්වහන්සේට පුදුම ගැම්මක් කියනවා. ඒක රහතන් වහන්සේ මේක බලයක්. ඒවා නැති ඇත්තෝ. Taman තුලත් කුසල් අකුසල් තියාගෙන තමන්ගේ අකුසල් මතුවෙන්න තියෙනවා පිළිබඳව සම්පූර්ණ දොර විවෘත කරගෙන අකුසල් වෙන්නත් ඉඩ තියාන තුවාලකාරයෝ වාගේ තියෙන කුසල් වර්ධනය කිරීමත් පැත්තක තියලා තමන් ගමට ගිහිල්ලා තව කුසල් වැඩි වීම පැත්තක තියෙද්දි මේ අනුන්ගේ කුසල් හදන්න කතා කරන කට්ටිය පිළිබඳව මේක ටිකක් කල්පනාවෙන් බලන්න. ඒක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. යෝගාවචර පැත්තේ ඉන්නකොට Tamanට කරන්න තියෙන වැඩ තියෙදි මේ අනුන්ගේ කොන්ත්‍රාත්තු වැඩ ගන්න එක අනුන් සුභාගත යොමු කරන්න හදනවා කියන එක මහා භයානක තත්ත්වයක්. මේක ලෝකේ ආගම් තුල තියෙන අන්තිම නීච තුච්ච කැතම තත්ත්වය. මේක බුද්ධ ධර්මයට වදින්න විදියක් නැහැ. හරියට ධර්මයේ දන්නවනම් හරියට ප්‍රතිපත්තාන ගන්නවා. අනික් ආගමවල මේක තමයි කෙරෙන්නේ. තමනුත් අකුසල් කරමින් තමුණත් අකුසලයේ ඉඳගෙන අනුන් කෙරේ පුදු උපන්නා වූ පුදුමාකාර දයාවකින් යනවා ඒ අත්තු ගලවන්න. එහෙම එකක් මෙතන කියෙන්නේ. නිසා යෝගාචර ජීවිතයේ අනුන්ගේ වැඩ පැත්තක තියලා මේ තමන්ගේ වැඩ කිරීමත් සම්මප්පදානෙටම තමයි වැඩ. මෙන්න මේ කියන සතර සම්මප්පදාන් වීර්ය සඳහා මූලිකමයි වෙන මූලිකම ඔක්කොම පිළිවෙන්නේ සායිතික තමයි වීර්ය සායිතික. මේ වීර්ය චෛතසිකය ගත්තාම හොඳට සමාජ පැත්තෙන් කතා කරනකොට මේ අද මීට පොඩ්ඩක් කලින් අදහස් කරපු අදහසත් එක්ක මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. වචන තුනක් මේ සම්මතයේ පවතිනවා සාහිත්‍යයේ පවතිනවා සූර්යාය, වීරයාය, ධීරයාය කියලා. මේකට විවහාර අර්ථය දෙන්නේ සූර්යා කියලා කියන්නේ තමන්ගේ ශිල්පයේ තමන් කරන රාජකාරියේ අනුන්ට වඩා දක්ෂව අනුන්ට වඩා ඉක්මන්ව අනුන්ට වඩා හරියට එළඹ සිටි සීයෙන් කටයුතු කරන්න පුළුවන් නම් උන්දට අපි කියනවා සූරයි කියලා. වැඩට සූර්යයා. ගුරු බෝධි කියන වචනේත් ඔය වගේ කිසිම ආපු වචනයක්. ඒ වැඩේට බෝධිකමක් තියෙනවා, ගුරුකමක් තියෙනවා, සූරකමක් තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා කවුරු අතර හිටියත් ඒ සූරකම පෙන්වන්න දක්ෂයි. එයාට අපි කියනවා සූර්යයි කියලා. වීරයා කියලා කියන්නේ තමන්ගේ කටයුතු කරන ගමන් තමන් ඉන්න සමාජෙට තමන් ඉන්න පවුලට තමන් ඉන්න ගමට තමන්ගේ ජාතියට රටට මුළු ලෝකෙටම ඒ ආනිසංස බෙදලා දෙන්න පුළුවන් විදිහේ සූරකමක් ඒ අතර තියෙනවා ඒ නිසා සූර්යාගේ සූරකම් හැංගිලා තියෙන්න පුළුවන් වුණාට වීරයාගේ සූරකමක් තියෙනවා ඒක අනුන්ටත් ප්‍රකටයි අනුන්ටත් පැහැදිලි අනුන්ටත් සුවය ලැබෙන සුළුයි ඒක තමයි වීරත්වය කියලා කියන්නේ. ඒ නිසා වීර කියන මේ වචනේ තුල අපි මේ පැත්තකට වෙලා කරගෙන යන භාවනාව නිසා අපි ලෝකෙන් ගෙන් වෙලා ආර්ථවාර්ථකාමී වැඩක් කරනවාය කියන එක නිකන් පැත්තක් විතරක් අර්ධයක් විතරක් දැනගෙන කරන කතාවක්. ඒකෙන් කොහොමදත් සිල්තුඳ පැතිරෙනවාමයි. ඒකෙන් කොහොමදත් ලෝකෙට සාන්තියක් ඇති වෙනවාමයි. ඒ නිසා වීරත්වය කියන එක අපි හිත යොදන්නේ එහෙම නැත්නම් අපි අරමුණු කරන්නේ අපේම ආධ්‍යාත්මයට අයිති වෙන පංචස්කන්ධ අරමුණක් තමයි. නමුත් ඒ වැඩේ කිරීමෙන් ලෝකිත විශාල සාන්තියක් සිදු වෙනවා. ධීරයයි කියලා කියන්නේ මෙන්න මේ කටයුතු කරන ගමන් Taman නිවන් දකින්නත් කටයුතු කරනවා. ලෝකයාගේ Tamanගේ හිතසුව සලසා ගන්න අතර දුක නැති කිරීමට කටයුතු කර ගන්න අතර ධීර පුද්ගලයා විතරක් Tamanගේ ජාම බේරගන්නවා. එහෙම නැත්නම් ඇති වෙන තත්වයට අපි කියන්නේ වීරකම. ඒක සංසාරෙම. ධීරයාට විතරයි පුළුවන් වෙන්නේ ඒ සංසාරේ අර කියන සූර වීරකම් කරමින් ඒ සංසාරෙන් එකට වීම සඳහා කටයුතු කරන්නට සදාවස්ථාවෙන් මේ සංසාරයෙන් පැනලා යන්න විවර්තගාමී කුසල් කරගන්න දක්ෂයාට ධීරයයි කියන්නේ. අද අපි මේ කතා කරන්න හදන්නේ මේ වීරකම ගැන. මේ විරිය නැත්නම් මේ වීර භාවය තව පැත්තකින් පොතේ සඳහන් කරනවා දිනු කරගෙන යන කෙනාට යෝගාවචරය දැනගත යුතු පැත්තෙන් බලනකොට නැත්නම් ශික්ෂාව පැත්තෙන් බලනකොට ප්‍රතිපත්තිය පැත්තෙන් බලනකොට මට්ටම් තුනක් තියෙනවා. ඉතින් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු. නැත්නම් ආරම්භ ධාතු විරිය, නික්ඛම ධාතු විරිය, පරක්ඛම ධාතු විරිය. මේ ආරම්භ ධාතු විරිය තමයි අර අනුප්පන්නානං උප්පන්නානං අකුසලානං ධම්මානං චන්දං ජනේති කියලා කිව්වේ සඳහා කුසල ඡන්දයක් ඇති කරගෙන ඒකට මම කරන්න ඕනේ කියලා හිතේ මේ බලවත් ආශාවක් ඇති කර ගැනීම තමයි ආරම්භ ධාතුව. ඒක තමයි උගාක්ම බලවත් එක. දැන් මේ නැත් ඔක්කොම තම තමන් ඒක ඇති කරගෙන ඒකෙන් වැඩට බහැපු පිළිසක්. ඒක කල්පනා කරගන්න අපි අද ඉන්න ආධ්‍යාත්මයටපත් වෙන්න යම් දවසකට අපිට මේ කෙලස් බරිතව පු탁ජන ජීවිතේ ගත කරනකොට හිතුනේ අනේ අපිට මේකෙන් ගැලවිලා අපිට කවදා හෝ මේ මුළු කාලය යොදලා මේ කෙලෙස් පිළිබඳව අපිට කටයුතු කරන්න කුසල් උපදවා ගන්න සත්පුරු සාස්ත්‍රය කරන්න ධර්මානුකූලව ජීවත් වෙන්න යෝනිසෝමනසකාරය ඇති කර ගන්න ලැබෙයිද කියලා පුදුමාකාර පුද්ගලික රහතනක් කරලා තමයි එක එක්කෙනෙක් අද මේ විවේකය ලබලා තියෙන්නේ. ඒක මේ අපි එක එක්කනට හේතු වෙලා කරගත්ත දෙයක් නෙවෙයි අනිත් අනිවම කරගත්ත දෙයක්. ඕකනම් පුංචි දෙයක් නෙවෙයි. ඒ තරමට ඒ තරමට තමන්ගේම පුරුෂ ශක්තියෙන් පුරුෂ ධාමයෙන් පුරුෂ වීර්යයෙන් පරක්‍රමයෙන් ඒ හිත කදාගෙන මහා විශාල නෑදෑ පිටිසක් මහා විශාල ධනස්කන්ධයක් බහා තබලා මේ නැගිට්ටේ පුංචි නැගිටිලක් නෙවෙයි. ඒක ආරම්භ ධාතු. ඒක තාමත්ම අගේ කටයුතුයක් මුළු යෝගාවචර ජීවිතේ පුරාම කීතිය ගන්න ඕනේ. අපි එතනින් ඇවිල්ලා නික්කම ධාතුව වශයෙන් කර්මස්ථානාචාර්යවරයෙක් හමු වෙලා ඒ කර්මස්ථානාචාර්යවරයත් එක්ක භාවනා වැඩ පිළිවෙත නික්මෙනවා. ආනෝයි නික්මෙන්ද ගියාට පස්සේ භාවනා කටයුතුදී নানা ප්‍රකාර දුෂ්කරතා, අමාරුතා, අපහසුතා පතු වෙනවා. මතු වෙන අපහසුතා වල தත්ත්වය ගැන කල්පනාවට වදින තාලෙට කියනවනම් අර ආරම්භ ධාතුවත් අමතක කරලා ආයෙ ගෙදර යන්න හිතන තත්යක් ඇති වුණත් පුදුමයක් නම් දෙයක්. අර තන තනිවම කල්පනා කරලා මහා ජල ප්‍රවාහයකින් එක්කෝ උඩට පීනන්නට නැත්නම් ගොඩ වෙන්න ඕනේ කියලා මහා වීරත්වයකින් විශාල අර කැපකිරීමෙන් කරලා ආපු කෙනා මේ භාවනාවට පැත්තට පස්සේ අනේ නිව්වා ඕනේ නෑ මේ භාවනාව නිසා තිබුණටත් වඩා දුක වැඩි වෙනවා ඒ නිසා මීට මීට වැඩිය හොඳයි අර පුරු නොපුරුදු දීගට වැඩි හොඳයි පුරුදු කන වැන්දුම කිව්වා වගේ ගෑණියක් ආපහු යන්න හිතනවා ගිහිගෙට. ඒ තරම්ම අමාරුයි මේ නික්කම ධාතු අවස්ථාව. මොකද නික්කම ධාතු අවස්ථාවට අර ආරම්භ ධාතු අවස්ථාවට වඩා ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥා ඩිංගිත නොලැබිලා ගියා නම් අර ආරම්භ ධාතුවත් පෙරලාගෙන නික්කම ධාතුවෙන් කඩාන වැටෙන්නේ අතපය කොන්ද අතපයත් කඩාගෙන. එනිසා නික්කම ධාතු අවස්ථාව ඊ타මත් සිහියෙන් ඊ타මත්ම සම්පජාඤ්ඤේ යොක්තෝ සම්පාදනය කළ යුතුයි. මේකට කියනවා තවත් පැත්තකින් පග්ගහිත විරිය කියලා කියනවා. ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා අර කියපු පද තුනට සමාන්තර පද තුනක් දක්වනවා. ඒ නිකම ධාතුව කිව්වත්, පග්ගහිත විරිය කිව්වත්, ඒක හරියට කියනවා නම් අපි මේ නිස්සන්න වනේ උදා වැඩකට යම් කිසි බලවත් පුරුෂයෙක් මේ පල්ලෙහා දානශාලාවට ගෙනල් තියෙන කිලෝ 50ක් විතර බර සිමෙන්ති කොටයක් කරේ කියලා. ඒ කර තියා ගන්නට තනි පුද්ගලයාට බැරි නිසා දෙතුන් දෙනෙක් උසලා තමයි අර බර කරේ තියා ගන්න. ඒ මොකද ඒක කරට ගන්නවා කියන එක ලේසි නෑ. ඒ වගේ තමයි ආරම්භ දාත. ඕන කර තියාගෙන දැන් කන්ද නගිනවා. කන්ද නැගෙන නැගෙන එනකොට මේ පුරුෂයාට හිතෙනවා. ඉන්නේ ඉන්නේ කන්ද බොහොම තරයි. ඉවරෙකුත් නැහැ. ඒක නිසා මේක ආයෙ බිම දානවා. එහෙම නැත්නම් මේක අවසානයේ වැඩ පොළටම ගෙනියලා එතන තමයි මිනිස්සු ඉන්නේ. මේ අතරමඟ කවුරුවක් අත්හැර. බිම දැම්මොත් ආයෙ ඔළුවේ තියාගන්න කරේ තියාගන්න ලේසි නැහැ. ආනි වගේ ගත්ත දේ බිම නොදම පග්ගහිත කියලා කියන දැඩි කොටගෙන අවසාන දක්වාම ගෙනෙන ශක්තිය තමයි අර නික්කම ධාතු වශයෙන් සඳහන් කෙරුවේ ආරම්භන ලද වැඩේ අවසාන දක්වා ගෙනියන්න ගන්න වීර්යය. අද අපි කියන ඕන නොදන් තමයි තාකච්ඡා කරන්නේ. මේ නික්කම ධාතුව එහෙම නැත්නම් ආපග්ගහිත විරිය කියන එක. අර කියන තාලෙට යෝගාවචරය ආයේ Tamanගේ ජීවිතය తాවකාලිකව ස්ථිරවකෝ අතසලා මේ වාගේ දනකටපත් වෙලා ඒ ඉදිරිපත් වුණා වූ අරමුණට හිත යොදාගෙන ගත කරනකොට ඒ අරමුණ සම්බන්ධයෙන් වඩ වඩාත් හිත සමීපව පිහිටා පිහිටුවා ගැනීමේදී මොයේක ආකාර මොයේක ආකාරය විෂම ආකාර කරදර දුෂ්කරතා පහළ වෙනවා ආනේ වෙලාවේදී ඒ අදාළ අවශ්‍ය කරන ගුරු උපදේශ ඒකට අදාළ කරන ක්‍රමවේදය දන්නේ නැත්නම් හිත පුදුමාකාර විදිහට වැටෙනවා ඒ විතරක් නෙවෙයි ඒ යොදන ශක්තිය ඒ යොදන එල්ලය හරියටම එන්නේ එන්නේ එන්නේ හරියටම පිටතම එල්ල වුණේ නැත්තම් ඒ අදාළ ශක්තිය මුදා හැරියේ නැත්තම් ඒ වෙලාවේදී මේ කර්මාන්තේ තාමත්ම වෙහෙසකර ඉතාමත්ම දුෂ්කර කෙලෝරක් නොපේන කාන්තාර ගමනක් වගේ වෙන්නේ කියලා. ඒක පිළිබඳ විස්තර මම වැඩිපුර කියන්න යන්නේ මොකද ඒක එකනේ දාන. නමුත් මේ මුළු කාන්තාරෙම තියෙන පුළුවන් ඔක්කොම ගැටලු ස්ථාන. මේ මුළු කාන්තාරෙම තියෙන පුළුවන් ඔක්කොම දුෂ්කරතා. මේ මුළු කාන්තාරෙම තියෙන පුළුවන් ඔක්කොම ක්ෂේම භූමි කරුවත් යන වාසේ දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඒක සමහර තැන්වල සඳහන් කරලා තියෙන්නේ ඔය කිසිම දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මන් සහිත දේව මිනිසුන් සහිත ප්‍රජාව සහිත කිසිම කෙනෙකුට හිතාගන්න කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්න කිසි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් තියෙනවා නම් ඒක ඔක්කොම මම දන්නවයි කියලා සර්වඥා දේශනා කළේ මේ සංසාර සාගරේ කාන්තාරේ සම්පූර්ණම අතගාව. ඒ නිසා උන්වහන්සේ පිළිබඳව විශ්වාසය තබන්නේ නැතුව තමන්ගේ පටු දැනුම මත තමන්ගේ පටු අත්දැකීම මත තීන්දුව අරගෙන අතරමඟදී විනිශ්චයක් ගත්තොත් අර පරක්කම ධාතු විතරක් නෙවෙයි අනික්කම ධාතුවත් ආරම්භ ධාතුවත් කඩාගෙන වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතෙන්දී හුඟා ප්‍රයුක්ත වෙන්න ඕන. හුඟා සාකච්ඡා කරන්න ඕන. හුඟා ධර්ම කරුණු ලං කර ගන්න ඕන. හුඟා තමන්ගේ යට ගිය පරණ අතීත අත්දැකීම් මතු කර ගන්න. එහෙම නැත්නම් මෙතන විවිධින් තමයි. මෙන්න මේ විදිහට එළඹුණා වූ යෝගාවචර කොටස දෙකයි සමත යෝගාවචරය සහ විපස්සනා යෝගාවචරය. අධිචිත්ත මනියුක්තෝ විපස්සකාණං කියලා දෙකට කලනවා. අධිචිත්ත මනියුක්ත කියලා කියන්නේ ප්‍රඥාති ආරමුණකට හිත යොදලා ඒ උපචාරාර්පණා කියන සමාධියක ඇති කරගන්න වීර්ය කරන ඇත්තා. විපස්සකයි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නැත්නම් මේ පංචස්කන්ධේ යම් අරමුණකට හිත යොදලා ඒ තුලින් මේ වාය ලක්ෂණය උදේ අබ්බේ දෙක මතු කරගන්න ඊට පස්සේ නිරෝධය මතු කරගන්න උත්සාහ කරන කෙනා. මේ පිළිපේ ඉන්නව රෙකෝඩ් කරනවා. නමුත් මේ දෙකෙන් උත්තරම කොටස තමයි විපස්සක කොටස. අවසානයේ ත්‍රිලක්ෂණය දැකීමේ මේ විමුක්තිය නිරෝධේ ළඟා කර ගැනීම. ඒකට සමහරව අර කියන විදිහට අධිචිත්ත මනියෝග කියන සමත ක්‍රමයෙන්ුත් බහිනවා සමහරව එහෙම නැතුව කෙලිම විපස්සනාවටත් බහිනවා. මේ දෙකෙන් වඩා දුෂ්කර වෙන්නේ වඩා අභියෝගතර වෙන්නේ මේ විපස්සක ක්‍රමය. සුද්ධ විපස්සක ක්‍රමය. ආන්නේ ඒ ක්‍රමයේ කරන්න යනකොට මේ පංච උපාදානස්කන්ධයට අයිති නැත්නම් රූප කියලා ඇඟේ හැපෙන ගොරෝසු ඒ රූපස්කන්ධයෙන් කොටසක් වෙන්න පුළුවන් අරමුණු කරා. එහෙම නැත්නම් වින්දනය කරන්නා වූ වේදනාස්කන්ධයේ කොටසක් වෙන්න පුළුවන් අරමුණු කරා. එහෙම නැත්නම් සංඥා කියලා ගන්න හඳුනා ගැනීමට ලක් කර ගන්නට හඳුනා ගන්න පුළුවන් අත්දක ගන්න පුළුවන් කොටසක් වෙන්න පුළුවන් අරමුණු කරා. එහෙම නැත්නම් සංස්කාර කියලා කියන තමන් විසින් සංස්කරණය කරන තමන් විසින් හැඩ ගන්නවන තමන් විසින් පෙළගස්වන කටයුත්තක් වෙන්න පුළුවන් පුරුද්දක් වෙන්න පුළුවන් තමන් අරමුණ කරා. එහෙම නැත්නම් මේක ඔක්කොම එකින් එක එකින් වෙන් කර දැන ගන්නා වූ විඥාණය වෙන්න පුළුවන් අරමුණ කරා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අපි මේ මුලින්ම මේ ධර්ම දේශනා මාලාව මුලටම ගත්තට සීලවන්ත සූත්‍රයේදී කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙට සාරිපුත්තු සාංශ දෙන උත්තරේ අපි මතක් කරගත්තොත් කුසාවුතු ආවුස කොට්ටිත නැත්නම් සීලව සීලවතාවුස කොට්ටිත මේ පංච උපාදානස්කන්ධා යෝනිසුමනස් කරවතෝ මේ පංච උපාදානස්කන්ධට යෝනිසුමනස් කාර්යම කරා ඒ යෝ මනසිකාර යොමු කරන පංච උපාදානස්කන්ධ තමයි මේ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ කියලා කියන්නේ. ඔකට සහැල්ලු වචන ටික තමයි අර කලින් කිව්වේ. ඕන ඔය උපාදානස්කන්ධ පහෙන් රූපස්කන්ධයට වඩා ඊටාම යොහුතුලි වේගවත් වේදනාස්කන්ධ වේදනා ස්කන්ධයට වැඩිය සියුම් යොහොසුලේ සංඥා ස්කන්ධය. ඊටත් වැඩිය යටි කූට්ටු ඊටත් වැඩිය වංචනිකයි සංකාර ස්කන්ධය. ඒ කොහොමද වැඩි අඩින් අදී ඉඳගෙන සෙල්ලම් කරන මේක කොහොම හොරමුලේ නායකයා වගේ. නැත්තම් අස්දන්දු කාට මැජික් කාර්යය වගේ ඉන්න විඥාන ස්කන්ධය නිසා විඥාන ස්කන්ධෙන් අල්ලන්න අන්තිම අමාරුයි. ඒක තමයි තානත්ත්‍ය සියුම්. තානත්ත්‍ය සාතකපට. අභාග්‍යයකට වාගේ බුද්ධ ආගමෙන් ඈතට ගිය අනික් ආගම් හිතුව විඥානය තමයි ආත්මය කියලා. ඒක තමයි අපිට නිරෝධය තියෙන්නේ කියලා. කරුවත් යනවාදික විඥානය කියලා කියන්නේ අස්බන්දුන් කාර්යය. මැජික් කාර්යය. ওই මිනිස්සු ඇතුළ ගත්ත පහකටවත් විශ්වාස කරන්න දෙයක් නැහැ. නමුත් අල්ලන්න අමාරුයි. ඊට වැඩි අන්ත ටිකක් ලේසි වෙන්න පුළුවන් සංස්කාරස්කන්ධය. නමුත් පු탁 යන හිතක් ඇති ජීවන ධර්මනි පැටලිච්ච කෙනාට බොහොම දුෂ්කරයි. ඊටත් වැඩි ටිකක් ලේ වෙන්න පුළුවන් සංඥාව හැඳිනීම. නමුත් ඒක මෙරිගුවක් වගේ. දුවන්න දුවන්න ඈතට යන. අල්ලන්න බැරි තරමයි. ඊට වැඩි ටිකක් කරෝසු තත්යකට එන්න පුළුවන්. වේදනා ස්කන්ධේ නමුත් ඒක මේ ආතාවල් නිසා තරහවල් නිසා වේදනාවට කෙලින් මූලඳු දෙන්න නිසා ඕන තරම් සංසාරෙත් අපිත් එක්ක ගිහිල්ලා තියෙනවා. නමුත් අපි අඩු ගන්න මෙතන වේදනා જાති තුනක් තියෙනවා කියලාවත් තේරුම් ගන්න තරම්වත් අපිට ඥානයක් ඇත්තේ නැහැ. ඊටත් වැඩි ඕලාරික දේ තමයි රූපස්කන්ධය. මේ නිසා විපස්සකයා මේ ඊටාම දුෂ්කර කාර්යයට පෙළඹෙන කෙනා මේ රූපස්කන්ධයෙන් තමයි පටන් ගන්නේ. මේ රූපස්කන්ධය සර්වඥාන්සේ තවත් බෙදලා පෙන්නනවා. සත්‍යය කියන එක පංචස්කන්ධයට බෙදුවා. පංචස්කන්ධේ ඕලාරිකම දේ රූපස්කන්ධයට ගත්තා. මේ රූපස්කන්ධය ගත්තාම මේකේ තියෙන මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරක් ඊට අදාළව ක්‍රියා කරන්නා වූ උපාදාරූප. අපි දන්නවා පහන් දැලි තුනක් විතරපත් වෙන ඔය හිතවන පානක් පත්තු කරපුවාම ඒක ඉස්සරහා තියෙන ඕනම වස්තුවකට හේව නැලි තුනක් වැඩ. පහන් දැලි හතරක් පහක් හයක් හතක් පත්තු කෙරුවොත් දැල්වන පහන් දැලි ප්‍රමාණයට වස්තුවක හේව නැලි රාශිය වෙනවා. තමයි මේ හතර මහා භූතය හතරට හුඟක් හේව නැලි කියනවා. අන්න ඔය හේව නැලි වලට තමයි කියන්නේ උපාදා රූප කියලා. ඒ මහා භූත හතර නිසා පහළ වෙන දේවල්. ඒ නිසා මේ හෙවණැලි වලට වැඩිය ගොරෝසුයි, ඕලාරිකයි, අල්ලන්න පුළුවන්, වටා ගන්න පුළුවන්, පරිේෂණ කරන්න පුළුවන් මේ මහා භූත හතර. මේව මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරෙන් ඊ타ත්ම විචිත්‍ර වැඩ කටයක් කරන මුලින්ම යෝගාවචරයට ලුකෝදු පුහුණු කරපු නැති හිතක් ඇති කෙනෙකුට අල්ලන්න පුළුවන් වෙන්නේ මේ වායෝ ධාතු කොටස. මේ එන්නේ මේක තමයි යෝගාචරයට ඉස්සල්ලාම මතක් කරලා දෙන්නේ. ඒ හිත තැම්පත් කරගෙන කයර මෛත්‍රී කරගෙන බුද්ධානුස්සති ආදී භාවනාවක් කරලා මේ වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් මේ වායෝ රූපේට රූප කායට වායෝ රූප කායට හිත යොදන්නේ. මේ වායු රූප කායත හිත යොදනකොට ඔන්න පිම්බීමක් මතුවෙනවා. ඒ යෝගාවචරය ඒ පිම්බෙන ස්වરૂපය පිම්බීමට හිත යොදන. පිම්බීම ඇති කරන්නා වූ හිතට යොදන්නෙත් නැහැ. වෙන මොනකටද මේ පිම්බීම වායෝ ධාතුවට වායු කොටාසිට රූප කායයට හිත යොදන. මේක සරුවචනාසේ සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරනවා ගච්ඡන්තෝ ආ ගච්ඡාමි इति පජාන. ඒ යන වේලාවේදී සක්මණේ පය විහිදුවල යන වේලාවේදී ඒ පයේ ක්‍රියාකාරීත්වයට කම්පන චංචල ගති පය විහිදෙන ආකාරයට හිත යොදා චේතනාවට නෙමෙයි හිත බලන්න යන්නේ නැහැ වෙලා අර කායේ ස්වභාවය රූපස්කා රූපාකාරයට නැත්නම් ඒකේ විහිදෙන හැටි පැතිරෙන හැටි තැම්පත් වෙන හැටි හැපෙන හැටි ආදී ඒ ක්‍රියාකාරීත්වයට හිත යොදා කායික ක්‍රියාකාරීත්වය මොකද ඒක ප්‍රකටයි ඒ කායික ක්‍රියාකාරීත්වය කරලා දෙන්නේ වායෝ ධාතුවේ මේ වායෝ ධාතුවෙන් මුල ආරම්භ කරලා දෙන්නේ අර තරම් දුෂ්කර වූ විපස්සක යෝගාවචරයට මේ සමාධිය ඇති කරගන්න ලේසිම තැන අල්ලා දීමේ ආදාරය. යතා පාකතං විපස්සනාබි නිවේසෝ කියලා මේක තීකාචාරින් වහන්සේ සඳහන් කරනවා යමක් ගොඩාක් ප්‍රකටද යතා පාකතං විපස්සනාබි නිවේසෝ. එතනින් තමයි විපස්සනාට අබිනිවේෂය. එතනින් තමයි විපස්සනාට බැස ගැනීම. නමුත් මේක මෙතනින් නැතර කරන්න අරගන්න. කච්චානුපට්ඨාන් තේන වි උපායන උපට්ඨපෙත්වාගෙන විදිහට වායෝ ධාතුවේ මෙතෙන්ට ඇතුළු වුණාට මේ වායෝ ධාතුවට තනියම මේ වැඩේ කරන්න බෑ. ඒක තුල පඨවි, ආපෝ, තේජෝ කියන අනික ධාතු කොටාග තියෙනවා. ඒ නිසා වායෝ ධාතුවෙන් හිත ඔබලා ඉබීකරණ කරලා මේක ඇතුළට බැලුවට පස්සේ ඒ තුල ඇත්තව අනිකොත් ධාතු කොටාස, පඨවි ධාතු කොටාස කියනවනම් බර ගති, හැල්ලු ගති, ගොරෝසු ගති, සියුම් ගති, සුමුදු ගති, තද ගති පෙනේ. වායු තේජෝ ධාතුව තියෙනවායි කියලා වැටහෙන්නේ උණුසුම් සිසිල් ගති වලින්. ආපෝ ධාතුව කියලා කියන්නේ බන්ධන ආබන්ධන වැగిරෙන ගති වලින්. වායෝ ධාතුව කියන මුල්ම එක තේන්නේ කම්පන චංචල මේ මේ ක්‍රියාකාරකම්. ක්‍රියාකාරකමෙන් තමයි අපි හිත යොදා. ඒ හිත යොදලා ඇතුළට ඇතුළට ඉතුරු දේවල් දැක ගැනීම සඳහා නැවත නැවතත් නැවත නැවතත් එහිම සතිය යෙදවීම සඳහා තමයි මේ අපි සතිපට්ඨාන කියලා කියන්නේ. එළඹ සිට සිහිය පිම්බීමක් පිම්බීමක් පාස අත නෑර ඊටම යෙදෙන්න. හැකිලීමක් හැකිලීමක් පාස අත නෑර එහි යෙදෙන්න. යෙදෙනකොට ඒ මුලින් මුලින් දකින්න කොටස් පසුපසු කොටස් වලට ආලෝකයේ සපේමින් වඩ වඩාත් විස්තර දැක ගන්න පුළුවන්. ඒ ක්‍රියාකාරකම වඩ වඩාත් සමීපව, සුහදව, මිත්‍ර වෙලා, යාළු වෙලා ආසන්නව දැක ගන්න පුළුවන්. එහෙම දැක ගන්නකොට දැක ගන්නකොට වායෝ ධාතුව විනිවිදලා ඊට පස්සේ තියෙන පත වියාපෝ තේජෝ ආදී වායු ධාතු කොටාසොට හිත යන්න පුළුවන් මේකෙන් ඔන්න රූපස්කන්ධයේ මහා භූත රූප පිළිබඳව ආරම්භය පටන් ගන්නවා. මේක දිගේ යනකොට ඒ ඒ රූප වලින් ඇති කර ගන්නා වූ හේවණලි තේන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යෝගාචර ක්‍රමයෙන් වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ කියන දේවල් වලට ක්‍රමයෙන් පැතිරෙනවා. මේන මේ වැඩපිළිවෙලේ තමයි යෝගාවචරය බොහෝ විට බලාපොරොත්තු සුන් කරගෙන අපව හැරෙන්නේ. ඒ හැරෙන්න කාරණා රාශියක් තියෙනවා. නමුත් අපි මේ ධර්ම දේශනාවෙන් ඉදිරිපත් කරන්නේ එහෙම නොවැටි, එහෙම ආපසු නොහැරි ඉදිරියට යන්ත එකම මාර්ගයයි තියෙන්නේ අන්නේ මාර්ගෙ මොකක්ද කියලා පන්ති කරගන්න එක. මෙතනදී අපි මේ නික්කම ධාතු නැත්නම් මේ කත්ත වැඩේ අතන හැර ඉදිරියට කියන යොදන පග්ගහිත විරිය කියන එක යොදාගෙන ඉන්නකොට අපි තේරුම් ගන්න ඕනේ මේ විපස්සනා භාවනා වර්ධනය සඳහා මූලිකම අවශ්‍ය කරලා තියෙන්නේ සමතය. සමාධියක් යම් ආකාරයක ඇති කරගන්න. විපස්සනා යෝගාවචරය මේ පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධයට අයිති වෙන කොටසක් ඉදිරිපත් කරගන්න නිසා ඒ අරමුණු සමතය ඉදිරිපත් කරගෙන භාවනා කරන යෝගාවචරයට වඩා ඉතාමත්ම වේගයෙන් ක්ෂණයෙන් ක්ෂණයට වෙනස් වෙනවා. ඒ නිසා මේ මත හිතක් සමාධිමත් වෙයි කියලා. මේ මත හිතක් සමාන්තරව යවා ගන්න පුළුවන් වෙයි කියලාවත් කෙනෙකුට හිතා ගන්න අමාරුයි. ඒ තරම් වේගයෙන් මේව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් මත මේ හිතක් තැම්පත් කරන්න හදනවා කියන එක හරියට දුවන ආස්තේ කුඩ අලුකෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ වැඩක්. ඉතින් ඒකයි අර අර කම්මැලිකම ඇති වෙන්නේ, එපා වීම ඇති වෙන්නේ, කයේ දරත භාව, චිත්ත දරත භාව, දරත දුකන්, එපා කම්පන චංචල ගති පහළ වෙන්නේ ඒකයි. ඒක ස්වභාවයි. ඒ මොකද මේ කරන වැඩේ ඊටාත්ම සූක්ෂම වැඩක්. බොහොමත්ම ක්‍රමේ දැනගෙන කළ යුතු වැඩක්. ආනේ සඳහා කරන වෙලාවදී යෝගාවචරය දැනගන්න ඕනේ, දැනගන්න වෙනවා. මේකේ ආරම්භයේදී යෝගාවචරයා මේ හිත යොදන ව්‍යවහාරික ධර්ම වලට කියන්නේ ප්‍රඥප්තිය කියලා. මේ ප්‍රඥප්ති විදගෙන යම් දවසක පරමාර්ථ ධර්ම ධ්‍යාවට ගැඹුරු සාර ධර්ම ධ්‍යාවට හිත නොයදෙනවා නම් ඒ ආශ්‍රය කරන කරන වාරයක් පාසා හිතට ධර්ම රසේ වැටහෙන්නේ නැතිනම් ඒකාන්තේ දුක නිරතයි. ඒක ස්වභාවය. ඒ නිසා හරියට ක්‍රමයේ දන්නවනම් ඉස්සලාම අපි හිතේව දන්නේ ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්ති ධර්ම හොඳට ප්‍රඥප්තිය කියන තාලෙටම ඉංගන් සහිතව අංග ප්‍රත්‍යංග සහිතව ව්‍යංජන අනුව්‍යංජන සහිතව හොඳට ගෞරවයෙන් හිතේලා බැලුවේ නැත්නම් එව්ව අපිව නොමකට යොමු කරන්න පුළුවන්. එව්ව අපිව හිත තෝතු තත්ත්වපත් කරන්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා මුලදී ඒ ආරම්භ ධාතුවෙන් පටන් අරගෙන වැඩට යෙදීගෙන පග්ගහිත විරිය වෙනදාන් මේ නිකම්ම විරිය යොදලා වැඩ කරන යෝගාවචරයට උදරයේත හිත යොදාන්න කිව්වනම් උදරයේම හිත පැවැත්විය යුතුයි. නාසිකාග්‍රේ හිත යොදාන්න කිව්වනම් ආනාපාන වශයෙන් නාසිකාග්‍රයේම හිත පැවැත්විය යුතුයි. ආනෙම පවත්නකොට තමයි ආරම්භයේදී ප්‍රඥප්තිය වශයෙන් මං උදරයේ යොදන කෙනා දන්නා මුළු කයේ හරි මැදයි දැන් හිත තියෙන කියලා. කපු ඇටයටත් නාභියටත් අතරමැද ප්‍රදේශයේ හිත තැම්පත් කරනවා. මේ තැම්පත් කරලා දිගටම ඔන්න පිම්බීමක් මතුවෙනවා. ඒ පිම්බීම මොන ආකාරයේද වහාගත්ත ඇස් දෙකට අරගත්ත හිතට පේන්නේ මොකක් වගේ? රූප සංධාන කියනවා නැත්නම් මේකට සංධාන රූප කියලා කියනවා. මොන්නම රූපයක්වත් ලෝකේ පවතින නැහැ සතහනක් නැතුව. අපි මෙතන රූප කිව්වහම රූප කෙල කෝටි ගාණක් එකතු වෙලා හැදිච්ච එක මේ උදරයයි අරමුණු වෙන්නේ. ඒ උදරයේ සතහනක් තියෙනවා. ඒ සතහන අණුව මිසක් කවදාකවත් උදරයේ කියන එක පිළිබඳව වෙන පරිශීලනයක් කරන්න හම්බ වෙන්නේ. ඒක පිළිබඳව ඉගෙන ගන්න ඉස්තිස්සල්ලාම අවශ්‍ය කරන්නේ සතහන දැක ගන්න ඕනේ. ඒ නිසා සතහනට වත් හිතයක් නැත්නම් ඉතින් යාට භාවනාවක් හරියන්නේ නැහැ. හොඳට දැනගන්න. ඒක හොඳ පොළවේ ඉඳලා පටන් ගන්නවා වගේ වැඩක්. හොඳ පදනමක් අත් වෙන්න ඕනේ. ඉස්ලාමයේ සංධාන රූප නැත්නම් රූප සතහන හිත යොදවන. හිත යොදලා බලන්න ඕනේ යෝගාවචර පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා නම් ආස්වාසය කරන වෙලාවදී ආස්වාසය කියලා නැත්නම් ඇතුල් වීම කියලා මෙනෙහි කරනවා නම් මොනවටද බලන්න ඕනේ? මොකටද හිත යොමු කරවන්න ඕනේ? මොනවටද හිත යොමු කරවන්න ඕනේ? ආ මේක දිහා බලනකොට දැනගන්න ඕනේ ඉස්සල්ලා මූල ධර්ම හැටියට යන්න නම් බාධක ධර්ම විනිවිද යන්න ඕනේ නම් ගුරු උපදේශ අනුව ගරු කරන්න ඕනේ නම් මෙන්න මේක සතහන දකින්න. මේකට කියනවා සංඨාන රූපය කියලා. මේක තමයි ආරම්භය. මේ සංඨානය සතහන හැම වෙලාවෙම එක දිගට පවතින දෙයක් නෙවෙයි අර සමතරමුණ වාගේ. පින්බීමේ හැම චිත්තක්ෂණයක මේක වෙනස් වෙමින් පවතිනවා. තමන් හිත යොදන වෙලාවේ මොකක් වගේද පේන්නේ කියලා ලාංඡනේවත් දක් ගන්න බැරි නම් ඒ කුචලට හම් වෙන්නේ ඊගා චිත්තක්ෂණයට යනකොට අර සතහන මොන ආකාරයකට වෙනස් වුණාද වැගිරිලා ගියාද දිය වෙලා ගියාද ඝන බවනාද කියලා ඒ සතහන පත්‍ත්‍චි ආකාරය දැක ගන්න ලැබෙනවා. සතහන හොඳට දැක්කනම් සංසුද්ධෙන් ඒ පුද්ගලයා පිම්බීම දිගේ බලාන යනකොට ඒක වෙනස් වෙන හැටි. වෙනස් ආකාරය දැක ගන්න පුළුවන් වෙනවා අර සතහන දැකීමට යොදපු වීරිය බිම නොතබාම පවත්වනවා. ඒ වීරිය කඩි කඩි යනවනම් ඒ යෝගාවචරයට ඒ අවදැකීම එකතු වෙන්නේ. මුල් මුල් ඇතිවෙච්ච සතිය දෙවෙනි දෙවෙනි චිත්තක්ෂණයට උදව් කරන්නේ නෑ. එහෙමනම් සතහන දැක්ගත් එකත් අමතක වෙලා යනවා, කලකොල් වෙලා යනවා, හිතට හිතවිලි පහළ වෙනවා, එපා වෙනවා, කම්මැලිකම් පහළ වෙනවා, ඉදිරියක් නැති වෙනවා. යම් ආකාරයට යෝගාවචර කාරණාව දැනගෙන රූපයක් අඳුනා ගැනීමේ පළවෙනිම පාඩම තමයි ඒකේ සතහන දැක ගන්න ඕනේ. ඒ සතහන ඒකාකාරව නොපවතීමම තමයි රූප කියලා කියන්නේ රුක්කන ගතිය කියලා කියන්නේ ඔකට තමයි. එක විදියකට ඉන්න බෑ නලියන කහන. වෙනස්ය. ඒ නිසා හිත යොදන්න ඕනේ රූපයේ සතහන දකින්නට. ඉන් මෙපිට නතර වුණා නම් මේ භාවනාව හරියට ඇණයක් ගන්නකොට ලීයට ඉස්සලා අවුල ගන්න නැතුව ඔච්චර හයියෙන් ගහුවත් ඇති වැඩක්. අවුල ගන්න. අවෝනේ ඇවිලින්න තමයි ඒ අරමුණ සටහන ඉස්සලාම දක්නේ. දකපු සටහන කොහොමද චිත්තක්ෂණයක් පාස වෙනස් වෙන්නේ කියලා බලන්න නම් අර දැඩිව ගත්තා වූ වීර්ය පග්ගහිත වීර්ය දැඩිවම ගෙනියන්න ඕනේ. එතකොට ඒ යෝග අවතරයට දැටේ වැටෙනවා. අරමුණේ විනිවිදිනවා. අරමුණේ ඇතිල් වෙනවා හිත. මේක හරියට විතක්ක ਵਿਚාරත ධර්ම දෙක පිටුල දෙන්නවා වාගේ. විතක්ක කියලා කියන්නේ අරමුණේ හිත හිත හිත නංවන. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. මම දැන් මෙතන ඉන්නේ කියලා හොඳට දන්නවා. ඒ දන්නේ හිතලා නෙවෙයි. හොඳටම දන්නවා මෙන්න මේ අහවල් දේ මට පේනවා. අහවල් ආකාරයට මට උදරේ පේ. අහවල් ආකාරයට මට නාසිකාග්‍රේ වැටෙනවා. මේ වැටෙනදී මේ ආස්වාදයේ දිගේම හෝ නැත්නම් පිම්බීම හැකලින් බලගෙන පිම්බීම දිගේම බලහානිනකොට ඔන්න ආකාරය වෙන ආකාර සංතානේ ප්‍රඥාප්තිය පේනවා. ඒක වෙන මොන මොන ආකාරවලට වෙනස් වෙනවද කියලා බලන්න. මෙන්න මේ දෙකම හොඳටම ලාමක ප්‍රඥාක්තිය. කාමන විපස්සනාට බහැලවත් නැ විපස්සනා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේක නිකන් සාමාන්‍ය මේ පුංචි අධ්‍යාපනයක් විතරයි. මේ සටහන දැකලා ආකාරයක් දැකලා ඒ සටහන් ආකාර ඒ ඒ චිත්තක්ෂණේ එක පින්බීමක් තුළ කෙල කෝටි ලක්ෂ වාර සටහන් කියනවා. කියලා කෝටි ලක්ෂ වාර ආකාර තියෙනවා. මේ ඔක්කොම එක පියවරෙන් එක පියවරට චිත්‍රපට ජවනිකාවක් දකින්න වගේ දිගට බලාන යනකොට තමන් හිත යොදන චිත්තක්ෂණේ පවතින ආ වූ සතහන ආකාර ඊගා චිත්තක්ෂණයට සමාන නැහැ. ඒ ඒ චිත්තක්ෂණේ ඒ ඒ වෙලාවේ ඒකට ආවේනික ඒකට ආකස්මික ලකුණක් වෙන්නේ. මේක තමයි මේ ස්වභාව ලක්ෂණ වැලීමේ අවසාන தත්ත්වය මේකට කියනවා තජ්ජ ලක්ෂණය කියලා කියනවා නැත්නම් ඒයින් උපන් ලක්ෂණ කියලා. ඒක කල්ැතුව බලන්න බෑ. ඒ චිත්තක්ෂණයේදීම බලන්න ඕනේ හරියට අකුණු විදුලි කොටන වෙලාවක අහසියා බලන් හිටියොත් ආන්න ඒ විදුලි ඡාපය දුන්නාට බලන්න. ඊට මොහොතකට කලින් ඒ විදුලි ඡාපයේ සටහනක් ආකාරයේ සාකාසෙලෝ. විදුලි ඡාපයේ ගියාට පස්සේ චිත්තක්ෂණයේ කිසිම විදුලි ඡාපයේ පිළිබඳ සටහනක් ආකාරෙ නෑ. ඒ වාගේ තමයි අරමුණට හිත යොදනකොට මේ සතහනත් විනිවිදගෙන මේ ආකාරයත් විනිවිදගෙන ඒ චිත්තක්ෂණයේ පවතිනා වූ ඒ ක්ෂණයට ආවේනික වූ ඒ අවස්ථාව දැක ගන්න පුළුවන් නම් අන්න එතෙන්ද කියන්න පුළුවන් මේ යෝගාචර ක්ෂණික සමාධිය උපන්නයි කියලා. ඊට කියනවා ඛණමත්ත්‍ටි තෝ සමාධි ඛණික සමාධිය. ඒක ක්ෂණ මාත්‍රයි. අර ප්‍රඥප්ති නම් සටහන කියන එක නම් ආකාර කියන එක නම් පොතක ලියාන ගිහලා කියලා දෙන්න පුළුවන්. ඒක නිසා ඒ බලමින් බලමින් තව විනිවිද ගියොත් පමණයි මේ යෝගාවචරයට මේ කියන තජ්ජ පඤ්ඤප්ති එහෙම නැත්නම් මේ කියන ඒකට ආවේනික ලක්ෂණ මේකට කියන්න පුළුවන් ස්වභාව ලක්ෂණ කියලා කියන්න පුළුවන් දැක ගන්න පුළුවන්. යෝගාවචරය අර සටහන් ආකාර දකින්න අතර වෙනවා නම් ඒ යෝගාවචර ජීවිතය හරිම කරදරයක් හරිම බරක් හරිම වෙහෙසක් හරිම හිත් වෙහෙස කරදරයක්. යම් වෙලාවක ඒ සතහන් ආකාර විනිවිදගෙන යෝගාවචරය ඒ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට වෙනස් වෙන වහ වහ වෙනස් වෙන මේ ලක්ෂණ දැක ගන්න පටන් ගත්තා නම් යෝගාවචරයට පේනවා දැන් මමෙක් ආත්මගතියක් ඉව මොනක්වත් නැහැ කෙලින්ම හිතයි අරමුණයි පමණයි මේන මේ විදිහට ස්වභාව ලක්ෂණ බලන්න නම් චිත්තක්ෂණයේම හිත පුරුදු ඊය ගැන කල්පනා කරලා බෑ හිත ගැන කල්පනා කරලා බෑ වර්තමානයේමයි මේක එක නියාම ධර්මයක් විපස්සනා. කවදාකවත් කල්පනා කරලා විපස්සනා කරන්න බෑ. චින්තාමේ ඥාන විපස්සනාට වස. ඒ නිසා හැම වෙලාවෙදීම යෝගාවචර දැනගන්න ඕනේ තමන්ගේ හිත වර්තමානයේම පවතින්න ඕනේ වර්තමානයේ ඉස්ලාම් හිත යොදනකොට පේන තියෙන සතහන ඊගාවට ඒ ආකාර විනිවිදගෙන ඒ චිත්තක්ෂණයට ආවේනික වූ ඒ ධාතු ලක්ෂණ තද වෙන ගතිය, තේර වෙන ගතිය, හැල් වෙන ගතිය තරංගාකාරයට යන ගතිය, සරල රේඛීය පැතිරෙන ගතිය, ඇතුළට එන ගතිය ආදී වශයෙන් මේ ස්වභාවික ලක්ෂණ දකින්න නම් ඒකයි බලන්න ඕනේ කියලා දන්නව නම් ඒක තමයි මම හිතේ ගන්න ඕනේ කියලා දන්නව නම් යෝගාචරයේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස ඒ සතිය සතිපට්ඨානයක් වහර වෙනවා. ඊළඟ වීර්ය පග්ගහිත විරියක් බවට පත් වෙනවා. නික්කම ධාතුවක් බවට පත් වෙනවා. එතකොට නෑ පුද්ගලයෙක් එතන ඉතුරු වෙන්න පුළුවන්. එතකොට තියෙන ධාතු කොටසක් පිළිබඳව යෙදිච්ච සතිය. ඒක තමයි කියන්නේ ඝන මත්පිතිකෝ සමාධි ඝනික සමාධි. ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ ප්‍රතිපත්තේන අනබිවූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති කියලා මේක ටීකාචාරින් වාද විස්තර කරනවා ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ පිම්බීමෙම මතුවෙන මතුවෙන පිම්බීමේ නිරන්තරයෙන්ම හිත යන්න ඕනේ. පිම්බීමක් බලලා මේක කල්පනා කරලා මට පුළුවන් ද මේකෙන් විපස්සනා කරන්න මේකෙන් පුළුවන් ද නිවන් දකින්න කියලා කල්පනා කරලා බෑ. පිම්බීම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා හිතලා බෑ. මෙහෙම වෙනොත් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. ඒ පිම්බීම වැටෙන ආකාරයේ හිත ඉතරම ඉලීලී තියෙනවා. පැතිලි පැතිලි ඇතිලි ඇතිලි තියෙනවා. ආරාමණේ නිරන්තරම් පවත්තමාන. කටිපක්කේන අනබිබූතෝ. අනිකොත් නීවර ධර්මයන් අතුරට එන්න දීලා බෑ. මෙනෙහි කිරීම අතරක් නෑ අර පිටේ. පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා. හැකිලිනවා හැකිලිනවා හැකිලිනවා කියලා නිරන්තරයෙන් අරමුණේ පවතිනත් ඕනේ කිසිම නීවරණයකට හිතේ දෙන්න බෑ. අනේ මෙහෙම වුණා හොඳයි. අනේ මෙහෙම වුණා නරකයි. අනේ මම දැන් දක්ෂයි. මම අදක්ෂයි. මේ මොනම දෙයක් කල්පනාව පහළ වෙනවනම් කවදාකවත් නෑ එතන මේ ප්‍රත්‍යක්ෂයට එක. තියෙන්නේම සම්මුතියමයි තියෙන්නේම ප්‍රත්‍යක්ෂයයි. නිසා මෙතන ඊටාම දක්ෂකමක් තියෙනවා. මේ රහත් වෙච්ච කෙනෙකුට විතක්ක ඒ ආර්ය පුද්ගලයෙකුටත් සාතික කරලා කියන්න බැරි තරක්. ඒ නිසා මාර්ග ඥාන එක දෙකක් පහළ වෙච්ච කෙනාට උනත් මේකේ ගන්න පාඩම් තියෙනවා. ආරම්භනේ නිරන්තරම් පවත්වනවාන ප්‍රතිපක්ෂේන අනබුතෝ අප්පිතෝ විය. අර්පණා සමාධියක් වාගේ. පිටං ඉක්ලන්ත අපේදී. අරමුණේ මෙතෙන්දී අපි ගන්නේ රූපාරම්මණය වායෝ ධාතුව ප්‍රධාන වෙලා තියෙනවා. මේ වායෝ ධාතුවේ වෙස් පෙරලන පෙරලනතාවයට අර හිත විහිදුව විහිදුව බලන්න පුළුවන් නම් පණින පණින පිම්බට වෙඩි තියන්න පුළුවන් නම් හරියටම ඉලක්කයට වදින්න. ආන්න එතකොට පහළ වෙන මේ සමාධිය තමයි මේ කණික සමාධිය. එතකොට ඉස්සල්ලාම දැනගන්න යෝගාවචරය. මෙච්චර බණ කිය කිය හින්දු ඕනේ ඒකට. එක චිත්තක්ෂණය මේක හරියට. ආනි ඒකටයි මේ අපි යන්නේ කියලා උදේට හිත යොදනකොටම දැනගන්න ඕනේ. ආනාපානට හිත යොදනකොටම දැනගන්න ඕනේ. භක්මනේ බය ඔසවනවා, යවනවා, තබනවා කියලා අරමුණට හිත යොදනකොටම දැනගන්න ඕනේ. මේක කාටවත් කියා පාන්න නම්බු ගන්න සාතික ලබා ගන්න කරන භාවනාවක් නෙවෙයි. බය දකුණ කියලා තියෙනකොට ඒ දකුණු තියෙන වැඩපිළිවෙලට වායෝ ධාතු ක්‍රියාකාරීත්වයට හිත යනවාද? මේ පයේ සතහන දකින්නවද? මේ සතහන වෙනස් වෙන හැටි දකිමින් ඒ තුල ක්‍රියාත්මක වෙන්නා වූ අර ඇදෙන ගති, තෙරපෙන ගති, බුබුලු දාන ගති, උණුසුම් ගති, පිටිල් ගති වලම නිරන්තරයෙන් හිත පවතිනවා. යන්නේ කවුද ඉන්නේ කවුද කියලා බලමින් නැතුව මේ අරක කෙරුවොත් හොඳයි මේක කෙරුවොත් හොඳයි කියලා කල්පනා වලින් හිත නිවාසන තියාට වෙන්න දෙන්නේ නැතුව මේන මේක නිරන්තරයෙන් පවත්වනවා නම් ඒ වෙලාව හිතගෙන සක්මන් කරන වෙලාවක් වෙන්න පුළුවන් බිඳගෙන භාවනා කරන වෙලාවක් වෙන්න පුළුවන් වැසිකිලි කැසිකිලි කරන වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒක සතිපට්ඨාන සූත්‍රයේ බොහොම දක්ෂව කරවචනාසෙ පෙන්ලා දීලා තියෙනවා බොහොම මෛත්‍රියකින් කරුණාවකින් අඩු ගන්න උච්චාර ප්‍රස්තාවකම් මේ සම්පජානකාරී හොති කියලා වැටිකිලි කැසිලි කරන කොටත් මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒකට හොඳතෝම හිත බහගෙන ගියේ. මේන්න මේ විදිහට ස්වභාව ලක්ෂණ විනිවිදගෙන අතුරට යන්න පටන් අරගත්තා නම් ඊට පටන්ම මේ සමාධිය ගැම්මෙන්න පටන් ගන්නවා. හත් කරෙන්ට පටන් ගන්නවා. මේන මේ කටයුත්ත සඳහා මේ සතහන විනිවිදගෙන ආකාරය විනිවිදගෙන ඒ අවස්ථාවේ චිත්තයෙන් අදාළ කාරණාවල රූප ධර්ම වල තිබුණත් Taman ඒ එකම අරමුණේම පවත්තන්ට නම් නැවත නැවතත් නැවත නැවතත් එල්ලකිරීම පවතින තුන දෙක Javaයකින් පණින්න ඕනේ. වැටිලා බෑ. අහම්බෙන් එතෙන් ගිහිලා බෑ. ජවාදිකෝ පණින්ට මේ නිසා සතිය සතිපට්ඨානයක් බවට පත්තර කරනකොට මේ මැදිහත් වෙන පට්ඨාන කියන වචනේ අතිවචානින් වදලා පුදුමාකාර විදිහට විග්‍රහ කරනවා. පට්ඨාන කියලා කියන්නේ ප කියන උපසර්ගයේදී ධාන කියන වචනයයි කියලා අපි ඉගෙන ගන්නවා. මේ පා කියන එකට දෙනවා වචන හතරක විග්‍රහය. ඔක්ඛණ්ඩිත්ව, පක්ඛණ්ඩිත්ව, පත්තරිත්ව, පවත්තීති පා මොකන්දරේ කියලා කියන්නේ ඒ අරමුණටමයි අරමුණ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ගෝලාරික වුණත් සුඛ වුණත් ළඟති වුණත් දුරති වුණත් අතීත අනාගත වර්තමාන මොන ආකාරයෙන් තිබත් ඒ අරමුණටම නැවත නැවත යොදවන්න ඕනේ පිම්බීම බලනකොට පිම්බීමට හැමදාම අලුත් පිටකින් හිතේදී. හැකිලීමට අලුත් පිටකින් හිතේදී. ආනාපානී කරන කෙනාගේ හැම ඇතුල් වීමක්ම අලුතෙන් බලන්න. හැම පිටවීමක්ම අලුතෙන් බලන්න. එසවීමක් ඇවීමක් තැබීමක් නැත්නම් දකුණු වම කියලා මෙනෙහි කිරීමක් පාස හිතේ එතෙන් එන්නේ. දොර අරින වහන වෙලාවට ඇඳුම් පැළඳුම් අඳින වෙලාවට කන උරා වෙලාවට ඈත මෑත බලන වෙලාවට සද්ධාන වෙලාවට හැම වෙලාවකම ඒ රූප ධර්මයක සම්බන්ධ වීමට ඍජුවම හිත යටේ. මේ සඳහා පුදුමාකාර වේගයක් අවශ්‍යයි. බුද්ධ දෙවිට මේ වැඩේ කරන්න. කම්මැලියට මේ වැඩේ කරන්න. ශරීර ආසාව තියෙන මිනිහට මේ වැඩේ කරන්න. නිත්‍ය සංඥාව තියෙන මනුස්සයාට මේ වැඩේ කරන්න. කුමාර හැප ඉන්න මනුස්සයාට මේ වැඩේ කරන්න. එනකොට ඒ ඔක්කොම මාර බලවේ. ඒක වෙන්නේ භාවනා කරලා ලැබෙන සැපටත් වැඩි සැපක් වගේ තමයි හරියට පේන්නේ. මේලා පොඩ්ඩක් ඇඟේ මේ කරගන්න නැත්තම් පොඩ්ඩක් ගිහලා මූත්‍රා කරලා එන්න නැත්තම් අතුරු ටිකක් බීලා එන්න නැත්තම් සිවුර සිවුර ටිකක් බුරුල් කරගන්න නැත්තම් ආදී වශයෙන් මේ කයේ සබ්බහසුකම් මේ වෙලාව ඉදිරිපත් වීම ස්වභාවිකයි. ඒවා එකට ගියොත් අර මෙතෙක් වෙලා ඇති කරන ආපු අර ගැම්ම අර එකලස සම්පූර්ණයෙන්ම කැඩලා පිටිලා. මොකද මේ තාම වැඩ කරන්න හිතේ ප්‍රඥප්තියෙන් ගලවලා ගන්න හදන වෙලාව. ප්‍රඥප්තිය බලවත් නමුත් ඒක ඉක්මවලා යන්න හදන වෙලාව. මෙහෙම ඉක්මවලා යන්න හදන වෙලාවදී নানা ප්‍රවිදියට මේ කය අපේ අවධානය ඉන්නවා. මේවා පිළිබඳ අපේක්ෂාව අතහැරලා ඊට කලින් දවසේ මේ කරපු මොඩකම් අමතක කරලා වීරත්වයක් කියන එක ඇති කරගෙන හිටියා මේ විරිය චිත්තක්ෂණයක් පාස මෙනෙහි කිරීම මාර්ගයෙන් විනිවිදගෙන විනිවිදකට යනවා නම් සමහර වෙලාවට ඉතාමත් සාර්ථක වෙච්ච වෙලාවෙදී අරමුණේ සතහන් ආකාර විනිවිදගෙන ඉහිලාර ඒ ඒ චිත්තක්ෂණයට අදාළ ලක්ෂණ බලනකොට ඉබේම සතහන ආකාර හැලිලා යන තත්ත්වයකටපත් වෙනවා. තමන්ගේ කය තමන්ට නොදැනෙන තත්ත්වයටපත් වෙනවා. මේ වෙනස් වීම සිදු වෙන්නේ කොහෙද? උදරයේමද හිත තියෙන්නේ කියන தත්තර බවක් වෙනවා. එතකොට කියන්න පුළුවන් එක පැත්තකට බලනකොට අර කයි මැද තැනකින් තමයි පටන් අරගත්තේ ඒ අත්දැකීම උදරයේ ඇති වෙන පිම්බීම හැකිලිම මධ්‍යස්ථගත වෙන தත්තකට පත් වෙනවා. ආනාපානේ බලන කෙනාට ඒක මොලේ මැද සිද්ධ වෙනවා වගේ. ඉන්දිය වැගින බලන කෙනාට ඒක ශරීරයේ මැදට යනවා වගේ වැටෙන්න පටන් ගන්නවා. ඒ මොකද අර ප්‍රත්‍යක්ෂය හැලෙනවා. මොනව කරගන්න බැරි සත්‍යකටපත් වෙනවා. අර පින්වීම සතහන් ආකාර නැතුව යන. පින්වීමේදී හැකිලීමේදී විකේත පවතිනා වූ මේ නිකං සාද වෙන ගති, තෙරපෙන ගති, කම්පන ගති, චංචල ගති, උණුසුම් ගති, සිසිල් ගති විකේතෝම පවතින தත්ත්වයට එනකොට යෝගාවචරයාගේ සත්‍ය අඛණ්ඩ නොකදී තිබුණේ නැත්නම් මෙතනදී සැක මගේ හිත උදරේම තිබුණාද මේ පේන්නේ ඇත්තටම පිම්බීම හැකිලිමමද එහෙ නැත්නම් මගේ හිත ගිහිල්ලා නිින්දකට ගිහිල්ලා වැටිලා ආපහු ආවද ආදි වශයෙන් নানা ආකාර විදියට බාධා ඇති කරනවා මොකද මේක ප්‍රධාන සම්දිස්ථානයක් මේ ප්‍රත්‍යක්ෂය අතහැරලා හිත මේ සම්පතියට පත් වෙන්න හදන්නේ මේක මේ සංසාරයේ ඉතුරු පොදු තැනක් නෙවෙයි. ඒ වගේ මායя කැමැති තැනක් නෙවෙයි. මගේ මම කැමැති තැනකුත් නෙවෙයි. රූපස්කන්ධය දිහා මෙච්චර කල් අපි බැලුවේ මේකට නෙමෙයි මේක නාවල කවල පොල සතප්පවල සත දෙන මට්ටමක්. දැන් මේක පේන්න තියෙන්නේ අනුන්ගේ දෙයක් වගේ. ධාතු මට්ටම නිසාතෝ නිදීව ශුන්‍යෝ. ඒක ධාතු වැඩ පිළිවෙලක් පමණයි. මේක සත්ව ස්වභාවයක් නෑ. ජීව ස්වභාවයක් නෑ. මේක තියෙන ශූන්‍ය භාවයක් වැඩ කටයුත්තක් නම් දිගට තියෙන තමන් මේක දිහා මෙසලී බලාගෙන ඉන්න සෑහෙන විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ වෙනකොට හිත මොනම ආකාරකින් හෝ චිත්තක්ෂණේ පන්නලා තිබුණා නම් ඊය වෙන දේ හිත වෙන දේ කල්පනා කරා නම් කවදාකවත් මේ වගේ උත්තර තත්ත්වයකට මේ විදිහට එකලස් වෙලා ගියත් මේ විදිහට එකලාශයක් ගොනුවක් ඇතුව ගියත් ඉස්සෙල්ලාම පේන්නේ අරමුණේ තාමත් ප්‍රකට කොටස් ඒ කොටසෙන් පටන් ගත්තට පස්සේ මේ කලකොල ගන්නේ මේ අවුල් වියවුල් මැද්දේ එනතම මේ කඩේම පනින වෙලාවෙදී මේ අනිත්‍යතාවයේ මැද යෝගාවචරය තවත් අධික කරනවා හරිටත් වඩා එල්ල කරලා හරිටත් වඩා ජවාදිකෝ ඊයකින් විදින්නාසේ පනින්න හදන හොරේ පැනලා අල්ලගන්න වගේ පාපන්දු ක්‍රීඩාවක ක්‍රීඩකේ ඒ පාපන්දුව අනුන්ට නොදී රැකගෙන ඉදිරියට යන්නාසේ අර අරමුණේම ප්‍රකට වූ කොටස් බලමින් අප්‍රකට කොටස් දැක ගැනීම සඳහාම විනිවිද යෙදීමේ ශක්තියක් ප්‍රදාන්න ඕන මේ වෙලාවට සතියට මානසික ආරේ සහයෝගය අවශ්‍යයි. හරියටම සුඛානව කරපවන්න ඕන. මේ වෙලාවේ හිත පුරා කය පුරාණ පැත්තට ගියොත් පරාදයි. උදරයේම පවත්තන උදරයේම පවත්තන ගමන් මේ චලන කම්පන ගති තේරෙනවා නම් මේක වායෝ ධාතුව නමුත් වායෝ ධාතුව තනි ක්‍රමයක හිටින්නේ මේ චංචල කම්පන කරවන්නේ පඨවි ධාතුව වෙන්න. එහෙමනම් ඒ පඨවි ධාතුව දැක ගන්නා කරුව මේ තුල මේ ජීවේ පවතිනට ආධාර කරන්නා වූ තේජෝ ධාතු උණුසුම් සිසිල් ගති සංගවි ක්‍රියාත්මක වෙනවා. ඒ උණුසුම් සිසිල් ගති ඒ වගේ මේ උදරයේ ස්වභාවය මේක ගොනුවක් ඇතුළට පිටු කරලා පවත්වාගෙන යන ආපෝ ධාතුව. එහෙම නැත්නම් සමහර වෙලාවට භාවනා දුර්වල වෙලා තමන්ගේ ඉරියව්ව වැක්කිරිලා පැත්තකට ඇලවෙලා වැගිරෙන ස්වභාවයකටපත් වෙන මේ ආපෝ ධාතුව නිව ඔක්කොගේම හොල්මන මේක තියෙනවා. ඒ නිසා වායෝ ධාතුවේ කම්පන චංචල ගති පේනවා නම් ඒ විනිවිදගෙන මේ තුල ඇත්තව බර ගති හැල්ලු ගති, සැහැල්ලු ගති, සුමුදු ගති ආදී සෑම දෙයක්ම දක්නසුලුව. සෑම දෙයකට යොමු කරපු හිතක් යුතුය. යෝගාවචර කටයුතු කරනවා නම් ආන්න එතකොට හිතා ගන්න පුළුවන් මේ යෝගාවචරය භා විපස්සනා ජීවිතේ හොඳ කඩයින් දෙක තුනක් නැත්තම් පිමි දෙක තුනකට එල්ලටම වෙඩි තියාගන්න පුළුවන් තරමට දක්සයි කියලා. ඒක මතක තියාගන්න ඕනේ මේ දාකල් කරපු දේවල් එක පැත්තකින් සංග්‍රහ කරනවා නම් අරමුණකට හිත යොදන ගමන්ම යෝගාචර ප්‍රකටම රූප ධර්මයකට හිත යොදනවා නම් යොදන්නේ එහෙමයි ඒ රූප ධර්මයේ සටහන පේනවා. සතහන පේන්නේ නැතුව කවදාකවත් ආකාරය පේන්නේ. සතහනක් දැකලා ඒ මැත්තේ ආකාරය දැකීමයි යෝගාචරයේ යුතුයකම සතහන් ආකාර දෙක දැක්කොත් අනිවාර්යයෙන්ම ඒකෙන් හිත සම්පූර්ණ වුණොත් ඒ හිත වැටෙන්නේ ඊගාවට ඒ චිත්තක්ෂණයට අදාළ ඒ චිත්තක්ෂණයේ අත්‍යන්ත ලක්ෂණේ දක ගන්නයි. පෞද්ගලික ලක්ෂණේ දක ගන්නයි. මේ සතහන් ආකාර දෙක දකින්නතෝ කවදාකවත් පෞද්ගලික ලක්ෂණේ අත්‍යන්ත ලක්ෂණේ දකින්නද ඒ දැකීම සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම වර්තමාන මොහොතේ පමණයි. මේක දැන් යෝගාවචරය හරියට දැක්කා නම් මේ දැකගත්තා වූ මතු පිට තුලින් ඇතුලේ ඇත්තා වූ අනෙකුත් ඒ පාඨවි ආපෝ තේජෝ ආදී රූප ධර්ම ක්‍රියාකාරකම් වශයෙන් ස්වභාවික ලක්ෂණ වශයෙන් දැකීමට හිත මෙහෙවිය යුතුයි නැත්නම් ධර්ම රසය මතු කරන්න බැහැ. දැහැරු නැත්තම් හිත එහෙම දුවනවා. ආනේ විදිහට දැකගත්තා නම් මේ නාම ධර්මයේ වලට නාම ධර්ම අවබෝධ කිරීමට හොඳ වාතාවරණයක් යෝගාවචර පහළ ඒ මොකද රූප ධර්ම වෙනුවෙන් රූප ධර්ම වාතයෙන් කිසිම හැඟවීමක් ඇති වෙන්න දෙයක් නැහැ ඕනම වෙලාවක යෝගාවචරය දැනගන්නවා පඨවි කියන කමතු ගන්න මේකට හේතු වෙන්නා වූ ආපෝ තේජෝ වායෝ පිටිපස්සේ තියෙනවා වායෝ ධාතුව දැක්කා නම් යෝගාවචරය බලාපොරොත්තු වෙන පඨවි ආපෝ තේජෝ මතු කරගන්න. මේක සම්පූර්ණ දකින්නකොට පේන්න පටන් අර ගන්නවා මෙව්වා තුල කිසිම ඉස්පාසුවක් නැහැ. මේ ඉන්න මං ආව බලාගනින් කියලා නතර වීමක් නැහැ. පුදුමාකාරක වේගකින් යන්න පටන් නමුත් අර මුල් පියවරවල් ටික මුල් කඩයින් ඔක්කොම කඩතෝ කඩ කඩුළු හොඳ ලස්සනට කඩළු කඩා ගන්න නැතුව පැනගත්තා නම් මෙතෙන්ට යනකොට යෝගාචරයේ හිත විෂය ආභිමුඛ භාව පච්චපඨානා කියන විදිහට හරියටම ආරමුණට කෙලින්ම මුණ දීලා පවතිනවා. ඒක යෝගාචර හොඳට දාන්න. ලොකු ආරක්ෂාවක් වටේනවා. මෙන්න මේක තමයි මේ සරුවච්චන් වහන්සේ මේ අනිත්‍යතාවය කියලා කිව්වේ. මේක තමයි මේ වය ලක්ෂණය කියලා කිව්වේ. මේ මේ ලක්ෂණ විවිධාකාරයෙන් විෂමාකාරයෙන් පිට පටන් අරගත්තට පස්සේ හිත නතර කරලා තියාගන්නවත් තනක් නැති තරම් විශාල වැඩ රාජකාරි ගොඩක් හැම වැඩක්ම තම තමන්ට ස්වාධීන වූ ගති ලකුණු පෙන්වමින් සාමූහිකව වැඩ කරනවා. ඒවා එකක්වත් වේග කරන්න පුළුවන් ගතියක් යෝගාවචරකේ. එකක්වත් නතර කරන්න පුළුවන් ගතියකුත් යෝගාවචරකේ. මේ වැඩ පිළිවෙලේ ආරම්භෙකුත් නැහැ. මේ වැඩ පිළිවෙලේ අවසානෙකුත් නැහැ. මේ වැඩ පිළිවෙලේ හොඳයි කියලා දෙයක්වත් නැහැ මේ වැඩ පිළිවෙලේ නරකයි කියලා දෙයක්වත් නැහැ එකයි තියෙන්නේ පස්සනාව බලන එක විතරයි ඒකත් අන්නර කියන විපස්සනාවක් වෙන්න ඕන විශේෂ පස්සනාවක් සතිය මනාකොට පිළි සතියක් වෙන්න එහෙම නොවුනොත් එහෙම මේ යහුසුළු ක්‍රියාවලිය තුල අර දුවනාස්තියෙකුට අලුපුම් ගිරියක් තිබ්බා වගේ වැටිච්ච තැන හොයාගන්න බැරි වෙනවා. ආනේ විදිහට දිගට මේ අනිත්‍ය භාවයේ වහා වෙනස් වෙන සුළු භාවයේ ඇත්ත. අර කලින් කියාවු ප්‍රඥප්ති නෙවෙයි සත්‍යය. ඒ නිසා මේක මට කියාගන්න බෑ. කොහොමද වෙන්නේ කියලා හරියට ඒ වෙලාව යෝගාචරයත් දෙපර බලන්න. ඒ හැටි. නමුත් අහගෙන ඉන්න කෙනාට හොඳට තේරෙනවා හරියට අර කලින් කියාව උපදේශ පන්ති අනුව කටයුතු කළා නම් මේ බහැගෙන යන්නේ හරියටම ඒ ධාතු මනස්කාරයේ දිහාවට සම්තතිය කියන ධාතය ස්වභාව ලක්ෂණය දැක්කා නම් අනිවාර්යයෙන්ම ඒක සම්තතියට වැටෙනවා. ඒ සම්තතියට වැටීම සිද්ධ වෙන්නේ පළ ආපෝ ධාතුවෙන් පටන් අරගත්තා නම් ඊතුරු ධාතු තුනක් පේනවා. වායෝ ධාතුවෙන් පටන් ගත්තා නම් ඊතුරු ධාතු තුනක් පේනවා. මේ ධාතු කොටස බලනකොට ඒකේ උපාදාරෝපගෙන ඒ වගේ හේව නැලි තියෙන්න පුළුවන් ප්‍රදේශයක් වෙනවා හොඳටම යෝගාසන වැටෙනවා මේ තුල දකින්න බැරි දෙයක් ඇත්තෙත් නෑ දැක්කේ නෑ කියලා දෙයක් ඇත්තෙත් නෑ මේ දකින්න රූප කොටාසයත් නැත්නම් මේ පෙනෙන රූප කොටාසයත් බලන මේ හිත කියන නාම ධර්මයේ තොර දෙවියන් වහන්සේ කෙනෙක් නෑ මේ දෙකෙන් තොර ආත්මයක් කියලා දෙයක් නෑ මේ දෙකෙන් තොර ස්ත්‍රී භාවයක් කියලා දෙයක් නැහැ. පුරුෂ භාවයක් කියලා දෙයක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. උඹේ කියලා දෙයක් නැහැ. දැන් මේක හොඳතෝම ප්‍රකටයි කියලා ඒ රූප මේකයි නාම මේකයි කියන එක පිළිබඳව මූලික සංකල්පයක් ඇති වෙනවා. මේකට හේතුව මොකද? මේ එකම ධර්මයක්වත් තව එකක් එක ගැටෙන බවක් නෑ. වායෝ ධාතුව තනියම වෙනවා, තනියම පවතිනවා, තනියම නැති වෙනවා. ආපෝ ධාතුව ඒ අතර මත වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ දෙන්න අතර ගැටුමක් නෑ. මේ දෙන්න එක එකන වලහන ගතියකුත් නෑ. මේන මේක දැනගෙන යෝගාචර කටයුතු කරා නම් මේ රූප ධර්ම කොච්චර බලා හිටියත් නාම ධර්මයේ වැහිමකුත් නැහැ නාම ධර්මයේ ස්වාධීනව මත වෙනවා ස්වාධීනව පාදිනවා ස්වාධීනව නැති. ආනේ එතකොට යෝගාචරයට ඒ නාම ධර්ම රූප ධර්ම පිළිබඳ හරි පිරිච්ච හරි විසද භාවයක් ඇති වෙනවා. ඒක කවදාකවත් අර ප්‍රඥප්ති පිළිබඳ හැඟීම සම්පූර්ණ වෙන්නේ නැතුව ආපෝ තේජෝ වායෝ කොට හඳුනා ගන්න නැතුව පිරෙන්නේ නැහැ. නිසා නැවත නැවතත් අරමුණේ හිත යොදන්න ඕනේ. ආරම්භනේ නිරන්තරම් පවත්තමා. නිරන්තරයෙන්ම ආරම්භේ පවතිනවා. ඔක්ඛන්දිත්වා පක්ඛන්දිත්වා කියන විදිහට මේ ආරමුණේටම නැවත නැවත හිත යොදවන්න ඕනේ. මේ පිම්බීම විතරක් බලලා පුළුවන් ද නිවන් දකින්න. මේ ආනාපාන විතරක් බලලා නිවන් දකින්න පුළුවන් ද කියලා අරමුණම හැලු කරන්න නරකයි. අරමුණට මේිත වේදවන්න පක්ඛන්දති කියලා කියන්නේ අරමුණට වැටෙන්න දෙන්න එපා. අරමුණට පණින්න ඕන. විදින්න ඕන. එල්ල කරලම විදින්න ඕනේ. සඳහා නිත්‍ය රෝග මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරමින් අරමුණට එල්ල කිරීම සහ ජවාදිකෝ පැනීම. තනාන වී පැනීම. මේ චිත්තක්ෂණයේදී මේක සතහන අල්ලාගෙන ආකාරය අල්ලාගෙන ආගන්තුක පෞද්ගලික ලක්ෂණ දැක් ගැනීම ආදී වශයෙන් එහිම යෙදෙන්න. ඔක්කන්දිත පක්කන්දිත පත්තරිත්වා කියලා කියන්නේ ආරම්භයේදී අල්ලගන්න අපි මොනත විතරයි ඊගාවට මුළු සතියෙන් අර මුළම පොතා ගන්න. ගිල්ල ගන්න. තෙමා ගන්න. පතුරු වල බලන්න. මේ එන්නේ මේක පවතිනවා. ආරම්භනේ අනේරන්තරම් පවත්තමානෝ. ඒ නැත්තම් ඔක්කන්දිත්වා, පක්කන්දිත්වා, පත්තරිත්වා පවත්තේ. මේ එන්නේ මේ පැවැත්ම තමයි ආධුනිකයන්ට තියෙන ප්‍රධාන බාධා. උගාක් වෙලාවට ඉරියව් වෙනස් කරනවා. උගාක් වෙලාවට අතරමැද කල්පනා කරනවා. මේ කල්පනා කිරීමක් පාද අර රප්පීගෙන ඉන දෙයක් නිවාගත්තා වාගේ එන්න එන්න එන්න ආයෙ සීතල වෙනවා. සතුනාට පස්සේ තමයි මේ තාත්ව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක හැල්මේ එක දිගට මේක කරන්න මුල් මුල් ගොඩාක් වැරදිච්ච පරියන්ක රාශියක් තියෙනවා. ඒ වයින් ආදර්ශය ගන්න ඕනේ මෙහෙම වැටි වැටි දුවන ගමනකින් කවදාකවත් බෑ මේ වගේ උත්තමාර්ථය ලං කරගන්න. ඒ උත්තමාර්ථය සඳහා අනිවාර්යයෙන්ම ඒකලක් අවශ්‍යයි. එල්ල කිරීම අවශ්‍යයි. ඒ වාගේම ඒට වැටෙන්න බෑ ආරවුන්නට හිත යොදන්න. විහිදුවන්න විදින්න විනිවිදයන්ට මෙන්න මේකට තමයි කියන්නේ සංකල්ප කිරීම. මේන්න මෙහෙම කරගෙන යනකොට වර එක එක විදියට එක එල්ලර චිත්තක්ෂණ හතරක් පහක් තිබෙනවා. මේ විදිහට අරමුණේ ගැඹුරට. මේ වෙලාවට යෝගාචර විශාල හොඳ හොඳට ඉතිව පිටු වෙලා අරමුණ හොඳට ඉතිරිපත් වෙලා ලොකු ශක්තියක් ඇති වෙනවා. දැක්කිය චාර්ජ් කරගත්තා. ආන්නේ එතකොට නම් කල්පනා වෙනවා මට පුළුවන් තව ඉස්සරහට යන්න කියලා. ආන්නේම අවස්ථා 3 4 5 6ක් එක දිගට එනවනම් ඒ යෝගාවචරයට මේ පග්ගයිත විදියේ තියෙන ලකුණක් තමයි වීරත්වයේ ලකුණක් තමයි තව ඉදිරියට යන්න ඕනේ කියලා ඒකට කියනවා උත්සාහ ලක්ෂණා කියලා කියනවා මේ වීරියට. අසංසීදන රස කවදාකවත් අත්හැරලා බලන්න. අපටිවාණිතාවයක් නැහැ ඉදිරියටමයි බලන්න. මේ වීරයාගේ හැටි ආනේ ලකුණු මත වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට වේ තේරෙන්න පටන් අර ගන්නවා මෙහෙම හැමදාම උස්සන කියලා මග තිය තියා යන්න ගත්තොත් කොන්ද ගැදිලා නැහැ. වැඩි බර ගණ්ඩත් එපා ගත්ත බර අතමඟ දාන්නත් එපා ආන්නේ විදිහට ඉදිරියට යනකොට කල්පනා වෙනවා මේ යෝගාවචර ජීවිතය තුළදීම මෙලොවදීම මේ ජීවිතයේදීම ඒකාන්තයෙන් මේ කෙලවර කරන්න පුළුවන් කියලා. ඒ විදිහට ගත්තා වූ කරට ගත්තා වූ පග්ගහිත වූ ඒ වීර්ය අතරක් නෑර ගෙනියලා තමන්ගේ ජය ගනුව දැක දැක අනිකුත් ඇත්ත වැටෙන හැටි බල බල අනිකුත් ඇත්ත පහුවෙන හැටි බල බලා Taman මේ ඉදිරියට ගමන දැකලා වීරත්වයේ අවසාන කෙලවර තමයි පරිපූර්ණ වීර්යය කියලා කියන්නේ වැඩේ කෙලවර කරන වීර්යය. යම් දවසක යෝගාවචරය ඒ අරමුණක ඇත්තා වූ ඔය කියන අනිත්‍ය ලක්ෂණ දැක්කා නම් ඒ අරමුණේම ස්වභාවයක් තමයි විපස්සනාම ස්වභාවයක් තමයි ඉන්හිහාට ඇත්තා වූ ඒ දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියන මේ ත්‍රිලක්ෂණයට හිත වටවනවා. ඒක තමයි මේ පරිපූර්ණ වීර්යයෙන් කරන්න හදන්නේ මාර්ගඵල ඥාන අවබෝධ කිරීමෙන් කරන්න හදන්නේ. ඒක පිළිබඳව මම හිතන්නේ අපිට අද මේට වැඩි වෙලාවක් ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙමු ඊගාව සතියේ මේ වාගේම ඉස්තර කරන්න වාගේම මේ අතෝ දිගින් දිගට භාවනා කරලා භාවනා කර්මාන්තේ සීතල වෙන්න දෙන්නේ නැතුව අරමුණේ බහැර වෙන්න දෙන්නේ නැතුව අරමුණේම හිත පවත්තලා ඒ වැඩ පිළිවෙල තව මේක වැඩි ඉස්සරහට කරගෙන නුගෝ කලකින් තමන්ගේ බලාපොරොත්තු වෙන අවසානයේ වීරයෙක් විසින් ළඟා කරවිය යුතු ළඟා කරගත යුතු ඒ தත්ත්වයටපත් කරගන්න අවශ්‍ය කරන මූල ධර්ම ටිකක් සාකච්ඡා කරමින් තම තමා වශයෙන්ුත් මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් මේ වීරියේ පරිපූර්ණත්වයටපත් වෙලා සීනාස්තවයන් වහන්සේ නමක් වගේ අර මේක තමයි මගේ බලය මේ නිසා මම සීනාස්තවයි කියලා ඒ උදම් ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම කොටස මුලින්ම සමාර කරගන්නවා උක්ෂාවතාචම්මී සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බි දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මී සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බි දීවානුමෝදන්තු එත්තාවතාචම්මී සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බි දීවානුමෝදන්තු සබ්බ සම්පස්ති විද්‍යා කාගත්තා ච බුම්මත්තා දේවා නාගාම විද්‍ිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා